සම්මා සම්බුද්දස්ස අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මිත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුත් පච්චේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතායාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනේ සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට ශනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව පින්නතුනේ මේ නිවන් ගමන ඇත්තටම මේ සඳහා අපි දන්නවා කෙනෙක්ගෙන් ඇහුවොත් මේ අවිද්‍යාවත් මේ තෘෂ්ණාවත් නැති කරන්නට නම් සමත විපස්සනා කියන මේ භාවනා මාර්ගය පුරුදු කරන්නට ඕන කියලා ඕනම කෙනෙක් ධර්මයේ දන්න කෙනෙක් පිළිතුරු දෙන්නේ. කෙනෙකුට කියන්න බෑ විපස්සනා වැඩුවොත් ඇති සමතේ අවශ්‍ය නෑ කියලා. දැන් සමතේ වඩන්නටත් ඕන විපස්සනා වඩන්නටත් ඕන. විපස්සනාව තුළින් අවිද්‍යාව නැති කරන්න පුළුවන් විද්‍යාව පහළ කරගන්න පුළුවන් සමත භාවනාව තුළින් රාගය නැති කරලා අපට ඒ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්නට සමත භාවනාවෙන් විශාල රුකුලක් ලබා දෙනවා. ඉතින් විශේෂයෙන් මා මෙතනදී අදහස් කරන්නේ අපි ඔය සමත විපස්සනා කියන භාවනා මාර්ගය එකපාරම උඩින් පහත් වුණා වගේ කෙනෙක් පුරුදු කරන්න යනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සමත විපස්සනා කියන දෙක නිවන් දකින්න අත්‍යවශ්‍යයි. ඒක විවාදයක් නැහැනේ. හැබැයි පින්නතුනේ සමත විපස්සනා කියන මේ භාවනා මාර්ගය එකපාරම උඩින් පහත් වුණා වගේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අපට තථාගත දේශනාව පරිශීලනය කරනකොට ශ්‍රවණය කරනකොට හොඳට තේරෙනවා. ඉතින් අපිට මේක එකපාරම සම්පූර්ණ කරන්න අවශ්‍ය නම් බුදුරජා එකපාරම අවශ්‍ය කරන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ විනය පිටකයක් දේශනා කරන්නේ නැහැ. එහෙමනම් අපි මුලින්ම අපේ ශික්ෂණය හික්මීම හදා ගන්නට ඕන. ඉතින් අද ධර්මයේ කතා කරන යුගයක් නිසා අපි හැමෝම දන්නවා සීලවන්තකම නැතුව මේ ගමන යන්න බෑ. ඉතින් ඔයෙක් දේශනා සමහර ඒවා හෙන්න පුළුවන්. අනේ ඔය සීලය අල්ලගන්න ඕනේ. ඉතින් ඔය සීලය අල්ලගෙන නිවන් දකින්න බෑ. එහෙම කතාත් ඇහෙනවා. ඒවා පින්නතුනි පිළිගන්න එපා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලේ ශීලවන්තකම නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. දැන් සත්‍ය විසුද්ධියේදී පළවෙනි විසුද්ධි ධර්මයේනි සීල විසුද්ධිය. සීල විසුද්ධිය සම්පූර්ණ වුණොත් තමයි චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ. කවදාකවත් පින්නතුනි චිත්ත විසුද්ධියෙන් මේ ගමන ආරම්භ කරන්න බෑ. එහෙනම් පළවෙනි පරිපෙළ තමයි පළවෙනි පඩිය තමයි ශීලය. ශීලය හොඳට සම්පූර්ණ වුණොත් ඔන්න චිත්තවිසුද්ධියට යන්න පුළුවන්. චිත්තවිසුද්ධිය සම්පූර්ණ වුණොත් ditthිවිසුද්ධියට යන්න පුළුවන්. ditthිවිසුද්ධිය සම්පූර්ණ වුණොත් කාංකාවිතරණ විසුද්ධියට යන්න පුළුවන්. කාංකාවිතරණ විසුද්ධිය සම්පූර්ණ වුණොත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න පුළුවන්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ වුණොත් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න පුළුවන්. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ වුණොත් ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරලා සත්ත්ව විසුද්ධිය සම්පූර්ණ කරලා අපට අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් පින්නතුනි මේක අපි තේරුම් ගන්නට ඕන. එහෙනම් මේ නිවන සඳහා වපසරය අපි ඉස්සෙල්ලම හදාගන්න ඕන. වපසරය හදාගන්නවා කියලා කියන්නේ පරිසරය හදාගන්නවා කියලා කියන්නේ මේ සඳහා කල්යාණ මිත්‍ර සම්පත්‍ය අංක එකට අවශ්‍යයි. ඒක පින්නතල දාන්නවා කල්යාණ මිත්‍රයෙක් නැතුව අපට ගමනක් නැහැ. ඊළඟට පින්නතුනේ ශීලවන්තකම. සිල්වත් භාවය අත්‍යවශ්‍යයි. කයයි වචනයයි දෙකේ සංවරය ඒ ශික්ෂණය අවශ්‍යයි. ඊළඟට මේ නිවන් දකින්න තියෙන ලොකු බාධාවක් තියෙනවා. ඔය නිතරම කතා කර කර ඉන්න ගතිය. විවේකයට කැමැත්තක් නැහැ. අර නිතරම අර ඝන සංගණිකාවෙන් කියන එකතු වෙලා කතා බහ කරමින් එහෙම ඉන්න කැමති කෙනාට ඒ ඇබ්බැහියට හුරු වෙච්ච කෙනාට නිවන් දකින්න අමාරුයි. එහෙනම් මෙතනදි කොටින්ම කියන්නේ විවේකේ හදාගන්න ඕන. දැන් බලන්න පින්නතුනි ඔය නිවනම ඉලක්ක කරලා දේශනා කරපු බොහෝ සූත්‍ර දේශනාවල තථාගතයන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාර ගතෝවා. මේකෙන් කියන්නේ කැලේකට යන්නම කියන එක නෙවෙයි. මෙතන කියන්නේ පින්නතර විවේකී හදාගන්න ඕන. වෙනතරම කතාවට ඇබ්බැහි වෙලා කතා කර කර එහෙම ඉන්න කෙනෙකුට නිවන් දකින්න බෑ. එහෙනම් විවේකයේ කියන එක හදාගන්න ඕන. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම කියන්නට ඕන අපේ බෞද්ධයන්ට විවේකයේ පිළිබඳව කිසි අදහසක් නැහැ. එහෙමනම් මේ විවේකයේ කියලා කියන්නේ ඇත්තටම කාය විවේකයේ ගත්තොත් මුලින්ම ටිකක් හොදකලාවේ ඉන්න පුරුදු වෙන්න ඕන. දැන් ගෙදර ඉදොරේ ඉන්නකොට උනත් ටිකක් සක්මන් කරනවා හොදකලාවේ. හොදකලාවේ තනියෙන් වාඩි වෙලා ඉන්නවා. තනියෙන් හැමදේම ටිකක් තනියෙන් කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඒකට කියනවා කාය විවේකී කියලා. චිත්ත විවේකයේ කියලා කියන්නේ එහෙම කාය විවේකයට හුරු වෙලා ඔන්න දැන් ටිකක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න පුරුදු වෙනවා. ඔන්න චිත්ත විවේකයට ප්‍රවේශය හදා ගන්නවා. ඊළඟට නීවරණ ටිකක් යටපත් කරලා යම්කිසි සමත සමාධියක් ඇති කරගෙන ඒ තුලින් පින්නතනේ අර්ථ සමාපatti දක්වා යෑම චිත්ත විවේකේ. ඉතින් මම මේකෙන් කියන්නේ අර්ථ සමාපatti වලටම යන්න කියන එක නෙවෙයි. නමුත් පින්නතුනි හිතේ සංයමය සමාධිය ඇති කරගන්න ඕන. ඒ චිත්ත විවේකේ. ඊළඟට උපදි විවේකේ කියන්නේ ඇත්තටම නිවනට කියන නමක්. ඒකට නිවනත් හඳුන්වන්නේ පරම විවේකයක් හැටියට. එහෙනම් ඔන්න දැන් අපි වපසරය හදා ගන්නවා. මුලින්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය හදාගත්තා, සීලවන්තකම හදාගත්තා. අර කතාවට තියෙන ඇබ්බැහිය දෙතිස් කතා වලින් අයින් වෙලා දසකතාවක් තුන් පුරුදු කරගෙන විවේකය හදා ගන්නවා. ඊළඟට පින්නතුනි වීරිය කියන එකත් අත්‍යවශ්‍ය දෙයක්. පින්නතුලා දන්නවනේ වීරිය නැතුව අපට මේ ගමන යන්න බෑ. දැන් අර කුසීත වස්තු වලින් අයින් වෙලා ආරම්භක වස්තුවට අපේ ජීවිතයට ගලප ගන්න ඕන. වීරිය කියලා කොටින්ම කියන්නේ අකුසල ධර්මෙන්ද ඉද නොදී කුසල ධර්ම පමණක් අපේ සිතෙහි පහළ වෙන්න ඒ හදාගන්න අවස්ථාව ඒ ශක්තිය තමයි ඒ চৈতසිකේ තමයි වීරිය කියලා කියන්නේ. එහෙනම් මේ වීරිය නැතුව මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. අර සතර සම්මා ප්‍රධානවල තියෙන්නේ නූපන්න කුසල් නූපදවාලා. උපන්න කුසල් ප්‍රහාණය කරන්න. නූපන් කුසල් උපදවා ගන්න. උපන් කුසල් තහවුරු කර ගන්න තියෙන අන්නේ ශක්තිය. අන්නේ ශක්තියට තමයි මෙතන විරිය කියලා කියන්නේ. එහෙනම් වීරිය හොඳට තියෙන්න ඕන. මොකද මේ ධර්ම මාර්ගයේ අනකොට පින්නතුනේ ටිකක් කරගෙන යනකොට සමහරුන්ට ඇති වෙනවා. අනේ මං ගිහියෙක් නේ. ඉතින් මේවා මේ දිගටම අල්ලගෙන යන්න පුළුවන්ද? ඉතින් මෙහෙමත් කරන්න බෑනේ කියලා ඔන්න පින්නතුනේ නවත්තනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඔය ධර්ම මාර්ගයේ යන ගොඩාක් අයට ඒ සැනසෙල්ලට ළඟා වෙන්න බැරි ප්‍රධාන හේතුව තමයි මග නතර විවීරිය මදකම. සාමාන්‍යයෙන් මේ සතර ගමන පින්නතල දන්නවනේ. පහලට ගලන ගඟක් වගේ. පහලට ගලන ගඟ ඉතින් ඔහේ කිසි උත්සාහයක් අවශ්‍ය නැහැ. ඔහේ નિરાයාසයෙන් පහලට ගලාගෙන යනවා. හැබැයි ඒ ගඟේ අපිට ඕනනම් වාඩි වෙච්ච ගමන් අපිත් පහලටම යනවා. ඒ සසර ගමන. හැබැයි නිවන් ගමන කියන එක එහෙම එකක් නෙවෙයිනේ. ඒ වේගෙන් ගලන ගඟේම උඩට පිහිනනවා වගේ වැඩක්. එතකොට අපි හිතමු දැන් පිහිනලා පිහිනලා අනේ දැන් ඇති ටිකක් විවේක ගන්න ඕන කියලා විනාඩි 5ක් විවේක ගත්තොත් ආය පහළට යනවා. ඒ වගේ තමයි පින්නතුනි දැන් බොහෝ දෙනා ඇවිල්ලා අපෙන් අහනවානේ. අපි දැන් අනිත්‍ය සංඥාව වඩනවා ස්වාමීන් වහන්සේ දැන් කාලයක් ඉඳලා. දැන් මොකද කරන්නේ? ඒක දැන් නවත්තලා දැන් අපි කරන්න වෙන දෙයක් තියනවාද? එහෙම දෙයක් නැහැ. නිවන් දකින්න කම්ම ඉතින් අනිත්‍ය සංඥාව වරන්නයි තියෙන්නේ. අතරක් නෑර මේක කළ යුතු දෙයක්. එතකොට <clears throat> මෙන්න මේ විදිහට පින්නතුනේ වීරිය ඇති කරගන්න ඕන. ඊළඟට ඉතින් ප්‍රඥාවත් යම් කිසි මට්ටමකට තියෙන්න ඕන. මොකද අවබෝධයක් කරා යන කෙනෙකුට මේ අවිද්‍යා අන්ධකාරයේ දුරලන්නට මහන්සි ගන්න කෙනෙකුට ඇත්තටම ප්‍රඥාව තියෙන්නට ඕන. කොටින්ම පින්නතුනි පාරමී ශක්තිය තියෙන්න ඕන. දැන් අද මේක බොහෝ ස්වාමීන් වහන්සේලා මේ පාරමිතාවන් පිළිබඳව බොහෝ දෙනා වැඩි කතා කරන්නේ නමුත් පාරමිතා දිනු වෙලා නැත්තම් අපිට ඒ ගමන යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙතනදි තේරුම් ගන්න ඕනේ අපේ පාරමී පිළිලද නැද්ද කියන එක අපි දන්නේ ඒ නිසා අනේ මගේ පාරමී පිළිලද නැද්ද ඒව හිත හිතා ඉන්න අවශ්‍ය නැහැ. අපි කරන්න තියෙන වැඩේ කරපුවාම හරි. එහෙමනම් මෙතන ප්‍රඥාව කියලා කියන්නේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් අන්නේ ප්‍රඥාව තමයි මෙතන මේ කියන්නේ. එතකොට දැන් පින්නතුලට තේරුණා මේ මොකද්ද මම මේ දේශනා කළේ නිවනට අවශ්‍ය අත්විවරම අපි මුලින් දාගන්නට ඕන. ඒ අත්විවරම දාගන්න නැතුව එකපාරම සමතෙන් විපස්සනාවෙන් තමයි මේක කරගන්නේ කියලා කිසිම සිල් ගුණයක් පුරන්නේ නැතුව සමත විපස්සනා පුරුදු කරන්නට ගියාට මේක පුළුවන්කමක් මේක කරගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන අපේක්ෂා කරන කෙනෙක් මුලින්ම දැන් අර වපසරේ අපි හදාගත්තානේ. ඒ වපසරය හදාගෙන ඉස්සෙල්ලාම අපි කරන්නට ඕන අපිට තියෙන ලොකුම කෙලෙසයක් තමයි මේ බැඳීම. නැත්තම් චන්ද රාගය නැත්තම් රාගය කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ කියන බැඳීම පින්නතුලා දන්නවා මේ බැඳීම නිසා තමයි අපි මේ දීර්ඝ සංසාරේ ඉපදීපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ එහෙමනම් මේ බැඳීම නැති කරගන්නට මේ රාගේ නැති කරගන්නට අපි අසුභය පුරුදු කරන්නට ඕන මොකද පින්නතුනි මේ බැඳීම අධිකව තියනවා කියලා කියන්නේ සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවත් මේකෙන් ඇහිරෙනවා. දැන් ආදිත්ත පරයාය සූත්‍රය පින්නතුල අහලා තියෙනව නෙමෙයිද? ආදිත්ත පරයාය සූත්‍රය කොහොමද තියෙන්නේ? ආදිත්ත පරයාය සූත්‍රයේ තියෙන්නේ අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයේ පිළිබඳව ආශාවෙන් ඉන්න වෙලාවක කියන ආස්වාද ජනකව සාමම ලස්සන රූපයක් දැක්කා කියලා මනෝලෝකෙක ඉන්න වෙලාවක අපි මැරුණොත් කෙලින්ම අපායි දුකතියි. එහෙන් විතරක් නෙවෙයි ඔය මේ පංචේන්ද්‍රයන්ගේ මේ ආයතනයන්ගේ යම් කිසි බාහිර අරමුණක් අරගෙන ඕක ආස්වාද ජනකව ඉන්න වෙලාවක මැරුණොත් ඉවරයි. එහෙමනම් බලන්න මොනතරම් අනතුරක් අපිට තියෙනවද මේ රාගය නිසා. එහෙමනම් මේ රාගය අපි පාලනය කරගන්න අවබෝධයේ තියෙනවා නම් පින්නතුනි මේවා බොහොම පහසු දේවල්. එතකොට මේ රාගය නැති කරන්න අපි අසුභය පුරුදු කරන්න ඕන. අසුභය රාගය කියන එක පින්නතර තේරෙනවා මේ කැමැත්ත මේක මේ සංකල්පය. එහෙනම් මේක නැතිකරන්න අපි කරන්නට ඕන අසුභය පුරුදු කරන්නට ඕන. අසුභ භාවනාව. අසුභය කියලා කිව්වහම මේ අසුභ භාවනාව පින්නතුන් අහලා ඇති. මේ අසුභ භාවනාව ආකාර දෙකකින් අපට වඩන්න පුළුවන්. ඒ තමයි අවිඥානික අසුභය අවිඥානික අසුභය කියලා මේ භාවනාව කොටස් දෙකකට දක්වලා තියෙනවා. අවිඥානික අසුභය කියලා කියන්නේ අපේ මේ ශරීරයේ තියෙන කුණප කොටස් 32. කුණප කොටස් දෙක අරමුණු කරනවා. ඒක බොහෝම නුවණින් කල්පනාවෙන් මේ කුණප කොටස් 32 හොඳට පටික්කුල මානසිකාරයෙන් දකිනකොට ඒ තුලින් රාගය නැති කරගන්න අවස්ථාව තියෙනවා. දැන් කුණප කොටස් 32 පින්නතර දන්නවනේ මේකේ ස්ලෝම්නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් මේ තියෙන මේ ශරීරයේ තියෙන සියලු අංග. පින්නතුන මේවා එකින් එකට එකින් එකට අපි ඉස්සෙල්ලා සුපරීක්ෂාකාරීව මේවා දකින්නට ඕන. දැන් අද කාලේ නම් අපිට මේවා ඡායාරූප මාර්ගයෙන් උනත් දකින්න පුළුවන්. දැන් අපිට බඩවැල ඡායාරූපකින් දකින්න පුළුවන්නේ. ඊළඟට ওই විදිහට කේස් ලොම් නියදත් හැමදේම අපිට ඒවා ඡායාරූප වලින් හරි දැකලා නිමිත්තක් අපි ගන්නට ඕන. හැබැයි දෙතිස් කුණපේ යම් කිසි කුණක් කොටස් අපිට දකින්න ස්වභාවිකව දකින්න අවස්ථාවක් තියෙනවා. නමුත් අර කෙනෙකුට මුලින්ම මේක හොඳට හිතට දාගන්න නම් වෙන වෙනම වෙන වෙනම මේක අපිට දකින්න අවස්ථාව තියෙනවා. ඉතින් මේවා මුලින්ම හොඳට දැකලා ඊළඟට එකින් එක එකින් එක පින්නතුනි අපි ඒක අර කොටස් කර කර බලනවා. කොටස් කර කර බලනවා කියලා කියන්නේ අපි කෙස් ටික ගත්තොත් ඒක අපට වර්ණ වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට ගන්ධ වශයෙන් ගන්න පුළුවන්. සතහන් වශයෙන් ගන්න පුළුවන්. පිහිටතෙන් වශයෙන් ගන්න පුළුවන්. අවකාශ වශයෙන් ගන්න පුළුවන්. ඒක මෙහෙමයි. දැන් අපි හිතමු කෙස් ගත්තාම පින්නතුනේ දැන් ඇත්තටම අපි ඒකත් තේරුම් ගන්නට ඕන අපි කෙස් පිළිකුල කියලා කිව්වහම කිව්වට බොහෝ දෙනෙකුට මේ කෙස් ටික හරි පිළිකුල්ද? පිළිකුලක් නේව සුබ හැටියටයි ගන්න. දැන් සුබ හැටියට ගන්න දේවල් ටිකක් උඩින් තියෙනවා. කෙස් ටික අපි ගන්නවා. අසුබයි අසුබයි කියලා කිව්වට අපි ඒවා සුබ හැටියටමයි ගන්න කේස්. ලොම් ටික උනත් එහෙමයි. නියපොතු බලන්න කොච්චර ලස්සන කරගන්න මහන්සි ගන්නවද? ඊළඟට හැම දත් ඔය උඩින් පේන ටිකට එහෙමයි. හැබැයි යටින් තියෙන ටික අපි හිතමු දැන් බඩ මැද්දෙන් පළලා ඔය මහා බඩවැල, කුඩා බඩවැල්, වකුගඩු, අක්මාව ඊළඟට පින්නතුනේ මේ පෙනහළු, නහරවැල්, ලේ මේවා ඔක්කොම එළියට ගත්තනම් එළියට ගත්තනම් ඔන්න බය වෙනවා. අන්න ඒවට බයයි. හැබැයි උඩින් තියෙන ටිකට අපි රැවටිලා ඉන්නේ. නමුත් දැන් උඩින් තියෙන ටික ගත්තත් අපි කෙස් ගමුකෝ. කෙස් ගත්තොත් ඒක වර්ණ වශයෙන් හොඳට බලනවා. කාල වර්ණය. ඉතින් කාල වර්ණය කියවට කළුම නෙවෙයි සමහර වෙලාවට ටික කාලයක් යනකොට උක මඩ පාට වෙනවා, මලකඩ පාට වෙනවා, සුදු පාට වෙනවා. ඉතින් වර්ණ වශයෙන්ම මේකේ පැහැදිලි වර්ණයක් නැහැ. එහෙනම් පිළිකුල්. ඇත්තටම කිස් වර්ණ වශයෙන්ම පිළිකුල්. අපිට එහෙම ගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ සතහන් වශයෙන් සතහන් වශයෙන් පිළිකුල් කියලා කියන්නේ දැන් බලන්න දැන් කෙස් ටික ඔළුවේ තියෙනකොට නිකන් සුබගතියක් කැමැත්තක් තිබ්බට සාමාන්‍යයෙන් කෙස් ගැලවිලා ගියාට පස්සේ දැන් බාබර් ෂාප්පුවට ගිහලා කොණ්ඩේ කැපුවට පස්සෙවත් අපිට වැඩක් නැහැ. ඒ කපන කොණ්ඩේ ටික නේද? ඒක පිළිකුල්. ඊළඟට දැන් අපි කොහේ හරි ගෙදරකට ගිහිල්ලා හරි වාඩි වෙනකොට අපිට වාඩි වෙන්න දෙන පුටුවේ කෙස් ගැස් එහෙම මෙහෙන් තිබුණොත් අපිට පිළිකුලක් එන්නේ නැද්ද පිළිකුල ඊළඟට පිළිකුලට අපට දෙන ආහාරයේ බත් එකේ සුප් එකේ මොකේ හරි තිබුණොත් පින්නතුනේ කෙස් ගහක් අපිට පිළිකුල් වෙන්නේ නැද්ද ඒක පිළිකුල් අන්න බලන්න සතහන් වශයෙන් පිළිකුල් එතකොට මේක වර්ණ වශයෙන් පිළිකුල් සතහන් වශයෙන් පිළිකුල් ඊළඟට ඊළඟට පින්නතුනේ මේක පිළිකුල් ගන්ධ වශයෙන් දැන් කෙස් කියන දේවල් දුකඳයි ගඳයි දැන් අපි අපිට මේක තේරුම් ගන්න පුළුවන් අපේ කෙස් ටික අපි සතියක් විතර හේදුවේ නැත්නම් ඔන්න ගඳ ගන්නවා නේද ඊළඟට බලන්න මේ කෙස් ගහක් එහෙම පිච්චුනොත් කොච්චර ගඳයිද ඉතින් මේ ඇත්ත අපි දකින්න ඕන අපිට තේරෙන විදිහට. එහෙම නැත්තම් කවදාවත් මේ රාගය නැති කරන්න බෑ. මේ රාගය ඇති වෙන්නේ අසුබ නිමිත්ත සුබ නිමිත්තක් ලැබුණාම අපි ලස්සනයි කියලා හිතන දෙයක් දැක්කම සුබ නිමිත්තම් වික්කවේ අයෝනිසෝ මනසකාරොත්. ආකේස් ලස්සනයි කියලා ගන්නවා අයෝනිසෝ මනසකාරයෙන්. එතකොට ඉතින් රාගයෙන් නැති වෙනවා. එහෙනම් අපි මේ රාගේ නැති කරන්න නම් මේක අසුබ වශයෙන් දකින්න ඕනේ යෝනිසෝ මනසකාරයෙන්. එතකොට දැන් බලන්න මේ විදිහට බෙද බෙදා බෙද බෙදා බලනකොට අපට පිළිකුල දැනෙනවා නේද? අනේකේ ස්වර්ණ වශයෙන් පිළිකුල්, සතාන් වශයෙන් පිළිකුල්, මේක ඒකාන්තයෙන් ගන්ධ වශයෙන් පිළිකුල්. ඒ විතරක් නෙවෙයිනේ. පිහිටි තැන් වශයෙන්ුත් පිළිකුල්. පිහිටි තැන් වශයෙන් කියලා කියන්නේ දැන් පින්නතුනේ මේ කෙස් ටික පිහිටලා තියෙන මහා සුපිරිසු තැනකද? නෑනේ. මේ හිස් කබල උඩ නිකන් තවන් දැම්මා වගේ හැදිලා තියෙනවා. එතකොට බලන්නකො පිහිටි තැනත් ඒකාන්තයෙන් පිළිකුල් තැනක්. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් කෙස් ටික ලස්සනයි කියලා ගත්තට පිහිටි තැනත් එහෙම මෙනෙහි කරනකොට තේරෙනවා අනේ මේක පිහිටලා තියෙන්නේ මේ ලේ ඊළඟට මාස් හැම මේ නොයේ කපවිතර දෑ උඩ තමයි මේක පෙරවෙලා තියෙන්නේ. හරියට අර හොඳට පලා ටිකක් තියෙනවා. පලා හැදිලා. හැබැයි හැදිලා තියෙන්නේ වැසිකිළියක් ළඟ. වැසිකිළියක. නමුත් අපි මේ පලා එහෙම වුණොත් ඒ පලා අපි නෙලා ගන්නවද? අපෝ නෙලා ගන්නෑ. පලා හොඳ වුණාට වැඩක් නෑ. පිහිටි තැන හරිනෑ. අන්න ඒ වගේ තමයි. මේකේ නම් ඉතින් කේස් හොඳයි කියලා ගන්නත් බෑ. හැබැයි කෙසොත් එහෙම ඒකාන්තයෙන් පිළිකුල් කෙස් ටික පිහිටි තැනක් ඒකාන්තයෙන් පිළිකුල්. මෙන්න මේ විදිහට පින්නතුනේ දෙතිස් කුණපයම අපි බෙද බෙදා බෙද බෙදා බලනකොට අපි අර මම කියලා ගත්ත ග්‍රහණය නැති වෙලා යනවා. අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනාය. මෙන්න මේකේ ඇත්ත ඇතිසතියෙන් දැක්කහම මේ රාගය දුර වෙලා යනවා. එහෙනම් රාගය නැති කරන්න බෑ වෙන ක්‍රමයකින්. නත්තේතා දිසම් මිත්තං යථාකායගත සති. රාග ප්‍රහාණයට ඉන්න එකම මිතුරා තමයි මෙන්න මේ කය අනුව බලන කායගත සතිය. මේ අසුබය. ඉතින් මෙන්න මේ විදිහට අපිට රාගය නැති කරන්න පුළුවන්. ඒ නිසා මේකෙදි විශේෂයෙන්ම ගිහි පින්නතුල්ලා තේරුම් ගන්නට ඕන. කොතනවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ ගිහි අයට අසුබය අකපයි කියලා. කොතනවත් නෑ. ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ රාගය නැති කරන්න නම් අසුබය පුරුදු කරන්නටම ඕන. එහෙනම් නිවන් මාගේ ගමන් කරන කෙනෙක් මුලින්ම මේ තියෙන මේ රාග ගින්න නවත්තන්නට අසුබය පුරුදු කළ යුතුයි. ඊළඟට අපි කිව්වා මේක අවිඥානික අසුබය කියලා තවත් ක්‍රමයක් තියෙනවා කියලා. අවිඥානික අසුභය කියලා කියන්නේ පින්න තුනහලා තියෙන දස අසුභය. උද්දුමාතක, විනීලක, විපුම්බක, විච් දෙක ආදී වශයෙන්. මේ මලමිණියකට වෙන අවස්ථාවන් කියන්න ඕන කෙනෙක් මෙරිච්ච ගමන් ඕන ඉද්ද වෙනවා. නිල් වෙනවා. ඊළඟට ඊළඟට ඕජස් ගලනවා. ඊළඟට මේක දෙකට කැඩෙනවා. නහරවල් එළියට එනවා. අන්තිමට ඇටසැකිල්ල දක්වාම ක්‍රමානුකූලව යනවා. ඉතින් මෙන්න මේ දෙස බලාගෙන ඉඳලා නිමිත්තක් ඇති කරගෙන අසුබේ පුරුදු කරන්න පුළුවන්. ඉතින් ඒක අද කාලේ ඒ සඳහා අවස්ථාවක් බොහෝ සෙයින් අඩුයි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නම් මලමිනි ඕන තරම් ওই කැලේට සොහොන් වලට ගිහින් දානවා. වික්ෂුන් වහන්සේලා ඒ මලමිනි දිහා බලාගෙන අසුබය පුරුදු කරනවා. මේ රාග ගින්න නවත්තන්න. අද කාලේ වුණත් අපට අර අපි මුලින් කියපු විදිහට පින්තූර දිහා බලාගෙන වුණත් මේක කරන්න පුළුවන්. මේකට හැබැයි නිමිත්තක් අවශ්‍යයි. දැන් අපි හිතමුකෝ දැන් ඔය දස අසුබවල අන්තිම භාවනාව අට්ටික භාවනාව. දැන් අපි හිතමු අද අට සැකිල්ලක් අපිට කොහොමද ගන්න හොයා ගන්න පුළුවන්නේ? පින්තූරකින් හරි අපිට අට සැකිල්ලක් හොයා ගන්න පුළුවන්. දැන් මම හොයා ගන්න පුළුවන් කියලා කිව්වේ අතරම පින්තූරයක්. එතකොට දැන් පින්තූරයක් ටිකක් ලොකුවට අඩියක් දෙකක් විතර ලොකුවට ඒ පින්තූරය අලවනවා බිත්තියට. බිත්තිය කලවලා Taman හොඳට වාඩි වෙලා වාඩි වුණාම කෙලින්ම පේන විදිහට ඒක තියෙන්න ඕන. මොකද මේකට නිමිත්තක් ඕන. අර කසින භාවනාව වගේ. නිමිත්තක් නැතුව මේකේ ප්‍රතිඵල ගන්න බෑ. හැබැයි මේ අත්‍යක සංඥාවෙන් ඉතාම ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන් භාවනාවක්. එතකොට පින්නතුන දැන් මේ ඇටසැකිල්ල දිහා බලාගෙන අත්ති අත්ති අත්ති අත්ති කියලා ඇස් දෙක අරගෙන මේක කරන්න. ඇස් දෙක වහගෙන නෙවෙයි. මොකද නිමිත්තක් ගන්න එපේ. අරමුණක් ගන්න ඕන. ඉතින් අර ඇටසැකිල්ල දිහා බලාගෙන අත්ති අත්ති අත්ති කියලා කටින් කියන්න හිතින් හිතනවා. ඉතින් එහෙම හිතලා ඒකට කියන පරිකර්ම නිමිත්ත කියලා. ඊළඟට ඇස් දෙක වහලා බලනවා තමන්ගේ හිතේ ඒක හරියට අර එක්ස්රේ කොපියක් වගේ තමන්ගේ හිතේ තියනවාද කියලා. හිතේ තියනවා නම් ඒකට කියන උග්ඝා නිමිත්ත කියලා. එහෙම තියනවා නම් එතනින් නැගිටලා කියලා වෙන තැනකුණත් ඒ භාවනාව කරන්න පුළුවන්. ඉතින් ඔකට එක එක්කිනාට එක එක කාල පරාසයක් යන්න පුළුවන්. කොහොම හරි අර යට සැකිල්ල දිහා බලාගෙන අක්ටි අක්ටි අක්ටි කියලා හිතනවා. ඒක හිතට ආවනම් ඒකට කියනවා පරි උග්ඝා නිමිත්ත කියලා. ඉතින් ඒක දිහා බලාගෙන දැන් ඒ අර පින්තූරය අවශ්‍ය නැහැ අටසැකිල්ල අවශ්‍ය නැහැ දැන් තමන්ගේ හිතේ ඒක තියෙනවා ඔන්න දැන් ඔය විදිහට භාවනා කරගෙන යනවා ඉස්සරහට කොහොම කරගෙන යනකොට ඔන්න පටිභාග නිමිත්ත කියලා නිමිත්තක් ඇති වෙනවා ඒ කියන්නේ අර මුලින් තිබිච්ච අපහැදිලි ගතිය ගිහිල්ලා හොඳට පැහැදිලි ගතියක් දැන් සුදු පාටට අටසැකිල්ල පේනවා ආලෝක තීරයක් එක්ක ඉතින් දිගටම කරගෙන යනවා වෙන වෙන දේවල් වලට අහු වෙන්නේ නැහැ. උපක්্লেශයට අහු වෙන්නේ නැහැ. ඉතින් ගුරුවරයෙක් මේ සඳහා ඉන්නවා නම් ඉතාම හොඳයි. ඉතින් කොයිද ඉස්සරහට කරගෙන යනවා. කරගෙන යනකොට පින්නතනේ ඔන්න ඉතින් ඊළඟට ඔය අර්පණ අවස්ථාවෙම ඇවිල්ලා ඊළඟට අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ පඨම ධාන අවස්ථාව ළඟා කරගන්න පුළුවන්. ධාන කිව්වහම බොහෝ අය එකක් බය වෙනවා. ඉතින් එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම පින්නතුනේ මොන පටම ධානය උපදවන්න අවස්ථාව පුළුවන් විතර්ක කියලා කියන බාහිර විතර්ක නෙවෙයි. අර අර අප ශැකිල්ලටම ආත්තික සංඥාවටම ඒ ඒ තුලම විතර්ක කරන්න පුළුවන්. ඒ තුලම ඉන්න පුළුවන්. ඒ විචාර, ඒ විචාර අවස්ථාව වෙනකොට අර පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් කාය ලහුතා, චිත්ත ලහුතා කියන වගේ අවස්ථාවක්. ඒකේ පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් විතක්ක ਵਿਚාර ඊළඟට ප්‍රීතිය. ඒ නිසාම ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඊළඟට මුළු ශරීරයේ පුරාම මහා සැපයක් දැනෙනවා. ඒ තියෙන එකඟ බවත් එක්ක ඒක තමයි ඒකාග්‍රතාව කියන්නේ. ඔන්න පඨම ධානයේ පහළ වෙනවා. ඒ විදිහට පින්න තුනේ ဒုတိ ය තතිය එහෙම ධානය ඉස්සරහට යන්න පුළුවන්. ඒ ධානය පාදක කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ වඩලා නිවන් දකින්නත් ඒකාන්තයෙන් පුළුවන්. ඒ නිසා අපි මුලින්ම මෙන්න මේ රාගය නැතිකරන්න මේ අසුබය පුරුදු කරන්නට ඕන නම අසුබ වුණාට ප්‍රතිඵල ඊටාම සුබයි ඒ නිසා අසුබ භාවනාව අපි නැවත නැවතත් මතක් කරනවා කිසිම ගිහි පින්නතෙකුට අකප දෙයක් නම් නෙවෙයි ඕන දැන් පින්නතට දැන් මේ නිවන් මාගේ පළවෙනි ප්‍රවේශයේ අසුබය ඊළඟට මේ ජීවිතේම නිවන් දකින්න අපි අපේක්ෂා කරනවා නම් අපිට රාගේ පමණක් නෙවෙයි අපිට ගැටීමක් තියෙනවා. අපි පින්නතුනි අපි අකමැති දේවල් වලට ගැටෙනවා. ඕලාරික ගැටීම් නැති වුණත් සියුම් සියුම් වශයෙන් කොච්චරනම් මේ ප්‍රතිපත්තිය තුළ ඉන්න කෙනෙක් වුණත් ගැටෙනවාද? ඉතින් ගැටෙන්නේ පින්නතුනි සාමාන්‍යයෙන් අපේ සිත දුම්නස් වෙලා ගැටෙන අරමුණක්, පටිඝ අරමුණක් හම්බුනහම තමයි අපි ගැටෙන්නේ. එහෙමනම් මෙන්න මේ ගැටීම නැතිකරන්න අපි මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. එතකොට බලන්නකෝ සාමාන්‍ය මේක මේ පුංචි භාවනාවක් නෙමෙයි මෙත්තා භාවනාව කියලා කියන්නේ. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ ආ මෙත්තා භාවනාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉස්කෝලේ යන කාලෙත් කරපු එකක් නේ ඒක ඉතර වැඩක් නෑ කියලා. නමුත් පින්නතුනි මේ ගෂ්ඨණය මෙන්න මේ द्वේෂය නැතිකරන්න අපි මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න ඕන. මේ නිවන් ගමන කියලා කියන්නේ කලබලෙන් යන එකක් නෙවෙයි. බොහෝම සාමකාමීව බොහෝම සෑහළුවෙන් යන ගමන. ඒ සඳහා අපේ සිත් මෛත්‍රියෙන් පිඟිලා තියෙන්න ඕන. මෛත්‍රියෙන් උතුරලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපට මේ නිවන් ගමන යන්න පහසු. එහෙනම් මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ කරන්න ඕන. ඒ පිළිබඳව පින්නතල බොහෝ කරුණ දන්නව ඇති. නමුත් මම එක දෙයක් මතක් කරන්න මම මෙට කලිනුත් මේ කාරණේ මතක් කරලා තියෙනවා. මේ භාවනාවක් කියලා කිව්වහම මේ භාවනාව පින්නතුනේ සාර්ථක වෙන්න නම් ඒ වඩන කර්මස්ථානය බොහෝ පුංචි දෙයක් වෙන්නට ඕන. ලොකු වැල්වටාරමක් වුණොත් හිත එකඟ කරගන්න අමාරුයි. ඒක අපට හොඳට පේනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ කමඨහන් තුල එක අරමුණක් තියෙනවා. දැන් අපි මෛත්‍රී භාවනාව ගත්තොත් අද අපි පුරුදු වෙලා තියෙන්නේ මම නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි, වෛර නොවෙමි, තරහ නොවෙමි, ඔය ආදි වශයෙන් ලොකු වාක්‍ය ගොඩක් අපි භාවනාවට යොදා ගන්නවා. පින්නතුනේ ඒක අසාර්ථකයි. දැන් බලන්නකෝ අබුද්ධෝපාද කාලවල අහස අනන්තයි අහස අනන්තයි කියලා භාවනා කළා තමයි කල්ප 20000ක් ආයස තියෙන ඔය ආකාසානන්තායතන බ්‍රහ්ම ලෝකෙට ගිහිලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ කර්මස්ථානේ පොඩි වෙන්න ඕන. ඒකට දැන් බලන්න ආනාපාන සතිය උනත් මේ හුස්ම රැල්ලනේ අල්ලන්නේ. එහෙමනම් මෙත්තා භාවනාවේදී අපි එක වචනයක් එක දෙයක් හිතට ගත්තොත් ඇති. ඒ කියන්නේ මම සුවපත් වෙමි. දැන් Tamante ඉස්සලා මෙත් වඩා ගන්නකොට දැන් ගොඩාක් අය කියන දෙයක් තමයි අනේ ස්වාමීන් වහන්සේ භාවනාව ගැන කොච්චර ඇහුවත් භාවනා කරන්න ගියාම එක විනාඩියක්වත් හිත තියාගන්න බෑ කියලා කියනවා. මේ විදිහට කරලා බලන්නකෝ වහාම හිත සමාධිමත් වෙනවා. මම සුවපත් වෙමි එච්චරයි. දැන් Tamanට නම් මෛත්‍රී වඩන්න ඒක Taman දන්නවනම් මම කියන එකත් හැලුවට කමන්නේ සුවපත් වෙමි සුවපත් වෙමි සුවපත් වෙමි එච්චරයි. කර්මස්ථානේ. ඉදිරියට මේ භාවනාව දිනනකොට අපිට ටික ටික ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මූලික අවස්ථාවේ අපි ඔය විදිහට මෙත් වඩන්නට පුරුදු වෙන්න ඕන. දැන් හිතන්න පින්නතුනේ දැන් මා ඉදිරියේ නොයෙක් දේවල් තියෙනවා මේ කැමරාම් පන්න මේ පුටු ඊළඟට මේ මට මේ තැන් වල දාන්න කෝප්පයක් මේසයක් මේ තරුණ පුතාලා මේ ඉස්සරහ ඉන්නවා එතකොට මම ඒගොල්ලෝ ඔක්කොම මේ හැම දෙයක් ගැනම හිතන්න ගත්තොත් මේ කෝපේ මේ මේසය මේ කැමරා මේ ලයිට් මේ පුතාලා මේ පොටු මේ ඔක්කොම හිතන්න ගත්තොත් මගේ හිතට මහා වදයක් ඒක සංකීර්ණයි නමුත් මම එක දෙයක් අරමුණු කරනවා මේ කැමරාව විතරක්ම අරමුණු කරනවා එහෙමනම් එතන මගේ හිත තියාගන්න ලේසි අන්න ඒ විදිහට පින්නතුනේ කර්මස්ථානය පුංචි වෙන්න ඕන කර්මස්ථානයේ වැල්බට ආරමක් වුණොත් අපේ හිත එක්තෙන් කරගන්න අමාරුයි ඒ නිසා ඔය විදිහට මෛත්‍රී භාවනාව හොඳට වඩන්නට ඕන. මෛත්‍රිය හොඳට වැඩෙනකොට පින්නතුනේ ආනිසංස රාශියක් ලැබෙනවා. පින්නතුල දන්නවනේ ආනිසංස 11ක් ලැබෙනවා. ඒවා පිළිබඳව නැවත නැවත කියන්න ඕනේ. ඒවා හොඳට පින්නතුල දන්නවා. එතකොට එක දෙයක් මම කියන්නම් මෛත්‍රිය දිනු වුණාට පස්සේ පින්නතුනේ කළු ගලක් වුණත් Tamange පැත්තට නම්මවන්න පුළුවන්. ඒ තරම් කල්යාණ මිත්‍ර ඇසුර වුණත් අපට හොඳට ලබා ගන්න පුළුවන් මේ මෛත්‍රිය වඩනකොට. ඔන්න දැන් අපට තියෙන ලොකුම ප්‍රශ්න දෙකක් අයින් වුණා. මොකද්ද අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ රාගය. ඔන්න රාගය දුරු කරගන්න අපි අසුබේ පුරුදු කරනවා. ඊළඟට අපට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ගැටීම. ගැටීම නැති කරගන්න අපි මෛත්‍රිය ප්‍රගුණ කරනවා. සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ ඇලීමයි ගැටීමයි නේද? එහෙනම් ඇලීම නැතිකරන්න අසුබය ගැටීම නැතිකරන්න මොකද්ද? ගැටීම නැතිකරන්න පින්නතුනි මෛත්‍රිය. ඊළඟට මේ දෙක විතරක් ප්‍රමාණවත් නැහැ. ඊළඟට පින්නතුනි අපි කරන්න ඕන හිත එක්තෙන් කරගන්න ඕන. විචිත්ත මනසකින් අපිට යථාර්ථය කරා යන්න බෑ. අර මුලින් කරපු භාවනාවල ඒකාන්තින් හිත තැම්පත් වෙනවා. නමුත් ආනාපාන සතිය තුළින් ඊටාම හොඳට අපිට මේ හිත සියුම් කරගන්න පුළුවන්. ඒ වගේම සිහිය දියුණු කරගන්න පුළුවන්. බලන්න මේ උඩට පහළට යන හුස්ම රැල්ල පිළිබඳව අවධානයෙන් ඉන්නවා කියන්නේ ඒක රස් එකක්, කෙටි එකක්ද, දීර්ඝ එකක්ද, හුස්ම රැල්ලේ විවිධත්වයේ පවා සිහිය දියුණු කරාට පස්සේ දැක ගන්න පුළුවන් කියන්නේ එතන විශාල සිහියක් තියෙනවා. දැන් බලන්න අපි නිකන් ඉන්නකොට අපි හුස්ම ගන්නවද කියලාවත් අපි දන්නේ නේද? ඉපදිච්ච දවසේ ඉඳලා හුස්ම නම් ගන්නවා. හැබැයි සිහියෙන් තොරව. ඉතින් සිහියෙන් තොරව හුස්ම ගන්න පුරුදු වෙනා දැන් අපි හුස්ම ගන්නවද කියලාවත් දන්නේ එහෙනම් භාවනා කරනවා කියලා කියන්නේ ඇත්තටම හුස්ම ගන්න වෙලාවක් හදාගන්න එක. එහෙනම් මේ ආනාපාන සති කර්මස්ථානය අපි හොඳට දියුණු කරන්න ඕන. ඒක පින්නතුනේ අද මේ ආනාපාන සතිය පිළිබඳව අපේ රටේ පමණක් නෙමෙයි බෞද්ධ බෞද්ධ සියලුම රටවල් වල බොහෝ සෙයින් එයත්න්ගේ සැනසෙල්ල පිණිස හිතට සැනසෙල්ල පිණිස සමත භාවනාවක් වශයෙන් බොහෝ අය පුරුදු කරනවා නමුත් බෞද්ධයන් වන අපට තියෙන විශේෂත්වය තමයි යථා බුද්ධේන දේපිතා. බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම ආනාපාන සතිය වඩන්න අපට අද අවස්ථාව තියෙනවා. මොකද ඒ මාර්ගය කියලා දෙන්න කල්යාණ මිත්‍රයෝ අපට ඉන්නවා. ඒ නිසා මේකෙන් හොඳම ප්‍රයෝජන ගන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම ආනාපාන සතිය අපි ප්‍රගුණ කරන්න ඕන. ඉතින් අනිත් භාවනා වගේ නෙවෙයි මේ භාවනාව පින්නතුණු විශේෂ භාවනාවක්. ඒ කියන්නේ ලෝ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා ඒ උතුම් ලෞතර අභිසම්බෝධිය පිණිස පාදක කරගන්නේ ආනාපාන සතිය. මූලික කර්මස්ථානේ හැටියට. ඒකයි මේකට මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ. ඊළඟට මේ ආනාපාන සතිය විශේෂත්වය තමයි මේ භාවනාවට හොඳට වාඩි වෙන්න ඕන. උඩුකය කෙලින් තියාගන්න ඕන. අනෙක් භාවනාවලට එහෙම නැහැ. දැන් බලන්නකෝ මෛත්‍රී භාවනාව ගැන කරණීයමති සූත්‍රය සඳහන් වන්නේ තිත්තන්තරන්න සින්නෝවා සයානෝ ඕන විදිහකට පුළුවන්. නිදාගන්නත් පුළුවන්, වාඩි වෙලත් පුළුවන්, ඕන ඉරියව්වකින් පුළුවන්. හැබැයි ආනාපාන සතිය වඩනකොට පින්නතුනි වාඩි වෙන්නට ඕන. සමහර අය කියන අනේ ස්වාමීන් වහන්සේ මම ඇඳට ගිහිල්ලත් හුස්ම රැල්ලට හිත තියාගෙන ඉන්නවා. ඉතින් මට හොඳට ආනාපාන සතිය දැනෙනවා. මං ඉතින් ඒකෙන්ම තමයි නිදාගන්නේ. ඒක වරදක් කියලා අපි කියන්නේ. එතනක් සිහියක් දෙන වෙනවනේ. හැබැයි පින්නතුනේ අපි මේක කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටමයි. දැන් බලන්න ආනාපාන සති කර්මස්ථානය දේශනා කරන තර නිසීදති පල්ලංකම්. මේකට වාඩි වෙලාම තමයි හොඳට පළඟක් බැඳගෙන උඩුකය කෙලින් තියාගෙනම තමයි මේ භාවනාව කරන්නේ. එහෙම නැතුව මේ භාවනාවෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ සඳහා ඇත්තටම හොඳ විවේකයක් ඕන කරනවා. එහෙමනම් පින්වත් හැමදෙනාම තේරුම් ගන්නද ආනාපාන සතිය තුලින් අර අලුගොඩකට ගහලා තියෙන ගහපුවාම ගලකින් අලුගොඩ ඇවිස්සෙනවා. අන්න ඒ වගේ අපේ සිතත් ඇවිස්සලාන තියෙන්නේ. එහෙනම් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන් පාලනය කරගන්න ඒකාන්තයෙන්ම යටපත් කරගන්න ආනාපාන සතිය ප්‍රගුණ කරන්න ඕන. ඔන්න නිවන් මඟ. ඊළඟට ඔන්න පින්නතුන විපස්සනා පැත්තට අපි වැටෙනවා. අපි කිව්ව දැන් සමතයත් ඕන විපස්සනාවත් ඕන ඊළඟට ත්‍රිදක්ෂණේ වඩනවා කියලා කියන්නේ අනිත්‍ය සංඥා භාවේ තබ්බා අත්මාන සමුගතා එහෙනම් මම කියන හැඟීම ගලවන්න මේ මාන්නේ නැති කරන්න අනිත්‍ය සංඥාවම ප්‍රගුණ කරන්න ඕන එතකොට පින්නතුල දන්නවා අනිත්‍ය සංඥාව අපි ප්‍රගුණ කරන්නේ මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන මේ ආයතන හය මුල් කරගෙන මේ ඉන්ද්‍රියන් මුල් කරගෙන මේ ධාතු මුල් කරගෙන අපිට අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන් අනිත්‍ය සංඥාව කියලා කියන්නේ නිට්ටය නෑ කියන එකනේ එහෙමනම් මේ අනිත්‍ය සංඥාව ඇත්ත ඇති සැටියෙන් අපි දකින්න ඕන බොහෝ සෙයින් බොහෝ දෙනාට හරි පහසු ක්‍රමයක් තමයි මේ ආයතන හය ගත්තාම අපිට මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි. ඊළඟට ඒ වාත ගෝචර වන ඕවටනේ අපි අහු වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ සියල්ලම අනිත්‍යයි. ඒවා එකතු කරන විඥානයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, වේදනාය අනිත්‍යයි, තණ්හාය අනිත්‍යයි. ඔය විදිහට පින්නතුනි මේ ආයතනයන් අනිත්‍ය වශයෙන් දකිනකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා වැටහෙනවා යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ කියලා මේ තිලක්ෂණය අවබෝධ වෙනවා එහෙමනම් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා කියන එක මේ බුද්ධ ශාසනයේ කෙරෙන ලොකුම පින්කම. සාමාන්‍යයෙන් අනිත්‍ය සංඥාව වඩනකොට පින්නතුනේ කාමරාගය නැතිලා යනවා. රූප රාගය නැති වෙලා යනවා භව රාගය නැති වෙලා යනවා අස්මිමාන්නේ මේ පංචස්කන්ධයට මම කියලා බොරු සංඥාවක් දාගෙන ඉන්න එක නැති වෙලා යනවා ඊළඟට පින්නතුන විශේෂකම දේ තමයි අර විපස්සනාව තුළින් අවිද්‍යාව ප්‍රහාණය වෙලා යනවා මේ අවිද්‍යාවෙන් වැහිලානේ අපි මේ ඉන්නේ තණ්හාවෙන් ගැට ගහලා අපි මේ ඉන්නේ අවිද්‍යාවෙන් වහලා තමයි මේක ගැට ගහන්නේ. ඒ නිසා අපි අවිද්‍යාවත් නැති කරන්න ඕන තණ්හාවත් දුරු කරන්නට ඕන. ඒ සඳහා පින්නතුනේ මෙන්න මේ ත්‍රිලක්ෂණය පුරුදු කරන්නට ඕන. ඉතින් මෙන්න මේ විදිහට අපිට භවනා කරගන්න පුළුවන් නම් මේ ජීවිතේදීම මගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අපේ පාරමී ශක්තිය දිනු වෙලා නැත්තම් පින්නතුනේ මේවා වැඩිම තුලින් මේ පාරමී ශක්තිය කොච්චර වැඩෙනවද? දැන් මොකද දැන් මේක අපි තේරුම් ගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේගෙන් කී දෙනෙක් බණ ඇහුවද? ඒ බණ ආපු හැම දෙනාම නිවන් අවබෝධ කරේ නැහැ. දැන් කුසල් රජුරෝ කොච්චර බණ ඇහුවද? කුසල් රජුරෝ වෙනුවෙන්ම දේශනා කරපු දේශනා සංයුත්තනිකායේ කෝසල සංයුත්තේ කියලා වෙනම සංයුත්තයක සඳහන් වෙනවා. කොච්චර බණ ඇහුවත් කුසල් රජුරවන්ට සෝහාන් වෙන්නවත් බැරි වුණා. එහෙමනම් පින්නතුනේ අපිට මේ යථාර්ථය දකින්න ඒ අවශ්‍ය කරන රහත් බෝධියෙන් නම් ඒ කල්පලක්ෂයක් මේ පෙරම් පුරලා තියෙන්න ඕන. ඒ සමත විපර්චනා භාවනාවන් සසර පුරුදු කරලා තියෙන්න ඕන. ඉතින් මම මෙහෙම කියලා මේ අත්ංගේ නිවන් ගමන ඈත් කරනව නෙවෙයි. මම මේක විශේෂයෙන්ම කියන්නේ බොහෝ දෙනා හොඳට භාවනාව වඩලා වඩලා ඔන්න නිවන සාක්ෂාත් කරගන්න නැත්නම් සෝවාන් වෙන්නවත් බැරි වුණාම ධර්මයේ කෙරෙහි විචිකිච්ඡාවක් ඇති කරගන්නවා. අනේ මම මෙච්චර කැප වෙලාවත් මට මේක කරගන්න බැරි වුණානේ කියලා. ඒ නිසා පින්නතුන එහෙම හිතන්න අවශ්‍ය නැහැ. පාරමිතා ගැන අපි කල්පනා කරන්න ඕනත් නැහැ. අපි මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගෙන යමු. පාරමී පිරීලා තියෙනවා නම් අපිට ඒ උත්තරීතර තත්වයටපත් වෙන්න පුළුවන්. පාරමී පිළිලා නැත්තම් ඇත්තටම මේ ප්‍රඥා පාරමිතාව එහෙම හොඳට සම්පූර්ණ වෙනවා මේ සමත විපස්සනා වැඩිම තුලින්. ඒ නිසා පින්වත් හැම දිනාටම මෙන්න මේ කියන ධර්ම මාර්ගය ප්‍රගුණ කරන්න පුළුවන් නම් අසුවේ දිනු කරන්න, මෛත්‍රිය දිනු කරන්න, ආනාපාන සතිය වඩන්න, ඊළඟට මේ තිලක්ෂණ විශේෂයෙන් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න අවස්ථාව තියෙනවා නම් ඒකාන්තයෙන්ම මේ ජීවිතේදී මගඵල නිවන් අවබෝධ කරගන්නට ඒක ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම ඒ යන නිවන් ගමන සාර්ථක කරගන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති